ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ විස්තර කරන ගාවක් නැහැ. තව ගැඹුරට විස්තර කර දෙන්නේ නම් මැනෙවි. කෑම කන වෙලාවේ වෙලාවට සක්මනේදී ගානක් නැහැ වාගේ ඉන්නේ කොහොමද? ගානක් නැහැ යනුවෙන් අදහස් කරන්නේ අනිත්‍ය දැකීමද? ගානක් නැහැ කියන්නේ ප්‍රපංච කරන්නේ. ප්‍රපංච කරනවාට බුදුසසුන කියන්නේ සංඛං ගච්ඡති කියලා. ප්‍රපංච සංඥා සංඛා සමුදාචරින්ති අපි හිතන්න ගියාම කිලෝරක් නැහැ. ඔය හිතේ හිතයි ඉන්නවා. එතකොට ඒව ප්‍රපංච සංඛ්‍යාවට යනවා. ඊට පස්සේ හිතපු දැන මතකස් වෙනවා. ඒ නිසා මොන දෙයක් හරි කරනකොට කිරල මැල්ල කරන්න ඕනේ. ඒ නිසා ගාලල්ලා කියන එකේ නිකන් සාමාන්‍ය මේක නම් විවහාර භාෂාව ප්‍රපංච කරන්න එපා කියලා. කියන්න පුළුවන් දේ වචන දෙකකින් කියන්න පුළුවන් නම් තුන හතරකින් කියන්න යන්න එපා. කෙලින්ම භාවයටම විදින්න පන්සලට ගන්න යන්නේ. ඒකෙන් තමයි අද ලෝකේ ඔක්කොම ප්‍රශ්න තියලා තියෙන්නේ. ෂෝට් ටු ද පොයින්ට් නෑ වටවලල් යනවා. ඉතින් එතකොට කවදාකවත් එල්ලෙට යන්නේ ඒ නිසා මේ ගාලක් ලෑ වුණොත් වෙන්නේ ඒ මොනවාකට හරි කරගෙන කරගෙන යනවා. ඒක හරි පැත්තට වැරදි පැත්තට දෙකටම දාන්න පුළුවන්. අපිට කවුරු හරි ප්‍රපංච කරනවා පටන් අරගත්තොත් අපිට ඉන්න පුළුවන් ගාලල් ලෑ. ඒක ඕක වැඩක් නෑ ඕන කොටක් කතා කරලා වැඩක් නෑ. ඒ මනස මොනවා කිව්වත් හොඳ දෙයක් කිව්වත් නරක දෙයක් කිව්වත් අපත කරලා දාන්න කැමති. කවුරු හරි හරියට කාරණාට කියනවනේ ඒකේ මේ වගකීමක් තියෙනවා අපිට හුඟක් දීලා උත්තරයක් දෙන්න. එහෙම නැත්නම් ඔය ලෝකේ ප්‍රශ්න අපට එනවා. කැම තියෙන ඕනේ තරම්. ඒ වගේ එනකොට කවුරු මොන විදියෙන් ප්‍රසන් කරන්න ආවත් ඉදිරිපත් කරන්න ආවත් Taman දැනගන්න ඕනේ තමන්ගේ මට්ටම ඒ දැන ගැනීම සඳහා කොයි විදිහට අපෙන් අවධානය යොදින්න හැදුවත් කොයි විදිහට අපේ හිත පිට දුවන්න හැදුවත් අපි දැන් මෙන්න මේ මාතෘකාව විතරයි මම යන්නේ අනිත් ඒවා ගාලල්ලා. ඒ වගේ බොහොම උනන්දුවෙන් ඉදිරියපත් වෙනවා බොහොම උනන්දුවෙන් අදහන යොමු කරන්න හදනවා. ඒවට ඇහුන්නේ නැතුව වගේ, දැක්කේ නැතුව වගේ, තේරුම් නැතුව වගේ, මලමිණියක් වගේ ඉඳලා බේරෙන්නයි තියෙන්නේ. ඒකම තමයි බීරියලියට වේනා ගායනා කරනවා කියලා සිංහලෙන් කියන්නේ. ඉතින් ඒ වගේ දේවල් අපේ වගකීමකට ගන්නත් එපා. තමන්ගේ වගකීමකට ගන්නත් එපා. මම මේකට උත්තර දෙන්න බැඳිලා ඉන්නවා. එහෙම නැත්නම් මේවට මම වග වෙන්න ඕන කියන හැඟීමක් නැහැ. ඒක කෙරෙහි උපේක්ෂා වෙනවා. කවුරු ප්‍රපංච කරන්න ආවත් ඒකට නැහුණා වගේ ඉන්න එක නොදැනුණා වගේ ඉන්න එක නොදැක්කා වගේ ඉන්න එක නැත්නම් මලමිණියක් වගේ ඉන්න එකට කියනවා ඇහෙන්නේ නැතුව නෙවෙයි. ඇහුනට ගාලල්ල. දැනෙන්නේ නැතුව නෙවෙයි දැනෙන හොඳටම ගාලල්ල. පේන්නේ නැතුව නෙවෙයි හොඳටම පේන උලුප් පුලුප්ප පේන්නනවා ගාලල්ල. ඒ කියන්නේ කවුරු ප්‍රපංච කරන්න හදුවත් Taman දෙන්නෙත් නැහැ. Taman වෙන කාට හරි ප්‍රපංච කරවන්න යන්නෙත් නැහැ. කියන්න ඕන දෙයක් හිටින් කිව්වා. ඉවරයි. ඒ මම හිතන්නේ මම ওই ටිස්ලා ඒ වගේ අර්ථකථන දීලා නැහැ. ප්‍රශ්නේ ආපු නිසා කිව්වේ මේක වුණත් ඉංග්‍රීසියෙන් දාන්න අමාරුයි. <laughs>